විසුද්ධි මාර්ගයේ මේ වෙනකොට අපි විසුද්ධි හතරක් දේශනා කරලා තියෙනවා. ඒ විසුද්ධි හතර තමයි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි. ඔයත් දන්නවා ඊට කලින් ප්‍රකාශ කරලා තියෙනවා. විසුද්ධි කියන එකේ තේරුම, අර්ථය, සුද්ධ කියන්නේ පිරිසිදු වීම විසුද්ධි කියන්නේ වඩාත්ම හොඳටම පිරිසිදු වීම. ඒකට කියනවා විසුද්ධි ඒ වඩාත්ම පිරිසිදු වීමේ මාර්ගය විසුද්ධි මාර්ගයයි. ତර සීලෙන් හොඳටම පිරිසිදුයි. සිත නීවරණයන්ගෙන් ඉවත් කරගෙන, බැහැර කරගෙන සිත පාරිශුද්ධ භාවයට පත් කරගෙන දිට්ඨි විසුද්ධිය තුලින් මේ ලෝකයේ මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් මොනවද කියලා නුවණ මෙහෙවල බුද්ධිය මෙහෙවල පැහැදිලි කරගත්තා අවබෝධ කරගත්තා තේරුම් ගත්තා නාම රූප දෙකක්මයි තියෙන්නේ කියන කාරණය. ත්‍රේ කාංකා විතරණ විසුද්ධියෙන් කාංකා කියන්නේ සැකය අවිශ්වාසය විමතිය. ඒ සැකය අවිශ්වාසය විමතිය ඒ නැති කරගත්ත අපි කාංකා විතරණ විසුද්ධිය. සත්‍යෙක් නැහැ, පුච්චලෙක් නැහැ, ජීවෙක් නැහැ. කෙනෙක් නැති බව අවබෝධ කරගත්ත යම් මට්ටමකට දිට්ඨි විසුද්ධියේදී. ත්‍රේ ලෝකේ විශ්වේ ක්‍රියාත්මක වෙන නාම රූප ධර්මතාවයන්දී. ඒ නාම රූප දික්. ඇති වෙන හේතු ඒ ප්‍රත්‍ය කාංකා විතරණ විසුද්ධියෙන් සැකයක් නැතුව අවිශ්වාසයක් විමතියක් නැතුව අපි පැහැදිලි කරගත්ත දේශනා ගණනාවකින් දැන් අපි දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. ତර මග්ගම් මග්ග මගහා නොමග. නොමග කියලා එකක් තියෙනවා මග කියලා එකක් තියෙනවා. අපි සෑම කෙනෙක්ම කැමති නිවැරදි මග යන්න. නොමග කියොත් නියත වශයෙන්ම අපි අමාරුවේ වැටෙනවා. අපි දුකටපත් වෙනවා. නැවත නැවත අපි අසරණ වෙනවා. ඒන් මිදිලා නිවැරදි මඟ හොයාගන්නේ පැහැදිලි කරගන්නේ පිරිසිදු කරගන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒ සඳහා තථාගතයන් වහන්සේ අපට පැහැදිලි කරනවා උපක්ලේශයන් 10ක් තියෙනවා. උපක්ලේශ ක්ලේශ කියන්නේ සිත කෙලසෙනවා. සිත අපිරිසිදු වෙනවා, සිත දූෂ්‍ය වෙනවා, සිත කිලිටි වෙනවා. ඒවට කෙලස් කිව්වා. උපක්ලේශ. ඒ කෙලසීමට සියුම් වශයෙන් උදව් කරනවා. සියුම් වශයෙන් ඉදවන උදව් කරනවා. හැබැයි එන්නේ කුසල වේශයෙන් එන්නේ. ඒ පිළිබඳව 10ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ උපක්ලේශයන්ට අහු නොවි ඒවැ මනස රඳවන්නේ නැතුව මනස ඒවැ නවත්තන්නේ නැතුව ඒවැන් අයින් කරගෙන බැහැර කරගෙන නිවැරදි මගට අපි මීට කලින් පැහැදිලි කරා මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිහා ඥාන දර්ශන විසුද්ධි කියන ඒ අවසාන විසුද්ධිය දක්වාම අපට මෙනෙහි කරන්න තියෙන්නේ පරීක්ෂා කරන්න තියෙන්නේ සොයා බලන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන පිළිබඳවයි. මොකද අනිත් සියලු කරුණු අපි පිරිසිදු කරගෙන මේ වෙනකොට මෙතනට ඇවිල්ලා තියෙනවා අපේ මනස සිත අපි එතනට අරගෙන ඇවිත් තියෙනවා. මෙතන ඉඳලා අපිට තියෙන්නෙම එතන ඉඳලා අමාරුවක් නැහැ. ගැටලුවක් නැහැ. තියෙන කරුණු තුනක් පිළිබඳව විභාග කරන්න, පරීක්ෂා කරන්න. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය හා අනාත්ම ලක්ෂණය. මෙන්න මේ කරුණු තුන පිළිබඳව තමයි විභාග කරන්න තියෙන්නේ. අනිත්‍ය ලක්ෂණය කියන එක අතිශය ගැඹුරුයි. දුක්ඛ ලක්ෂණයත් ගැඹුරුයි. අනාත්ම ලක්ෂණය ඊටත් වඩා ගැඹුරුයි. නමුත් සාමාන්‍යයෙන් බලපුවාම මේක එච්චර ගැඹුරු නැති බවක් පේනවා සමහර අයට. නෑ මේක ගැඹීරයි. මේක ගැඹුරුමයි. එහෙනම් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා අපිට තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න නම් අපි එතනට අපේ මනස ගන්නේ අපි මේ උපක්ලේශයන්ගෙන් සිත අයින් කරගන්න ඕනේ. ඒතර උපක්ලේශයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඕභාෂ පළවෙනි එක. ඕභාෂ කියන්නේ ආලෝක. මේ පරීක්ෂණය අර පංච නීවරණ ධර්මයන් යටපත් කරගෙන එහෙම නැත්නම් ධ්‍යාන වලින් විස්කම්බන වශයෙන් අයින් කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන දැන් මේ ධර්මතාවයන් විභාග කරගෙන යනකොට පරීක්ෂා කරගෙන යනකොට සමහර අයට එනවා ආලෝකයක්. මේ ආලෝකයේ විදර්ශන ආලෝකයක්. හැබැයි මේක කියන්නේ විදර්ශනා භාවනා කරන අයට විතරයි කියන්නේ. අනිත් අයට නෑ. නිවැරදිව විදර්ශනා භාවනා කරන අයට එන්නේ. හැබැයි මේකට රැවටෙනවා. මේ ආලෝකය පිළිබඳව එයා රැවටෙනවා. අනේ මට මීට කලින් මම මට මේ විදිහේ ආලෝකයක් පහළුණේ නැහැ. ඒ ආලෝකයේ පිළිබඳව එයාගේ සිත රැඳෙනවා. සිත එතන නවතිනවා. එයා කල්පනා කරනවා මට ආලෝකයක් ඉපදුණා. මීට කලින් මම දැකලා නැති මට දර්ශනය වෙලා නැති මේ අලංකාර ආලෝකයක් සිත එතන රැඳෙනවා. මන ආලෝකයක් ඉපදුනා කියලා යාට එනවා සිතුවිල්ලක්. මට ආලෝකයක් උපදුනා කියලා යාට එනවා සිතුවිල්ලක්. හොඳ ආලෝකයක් මන ආලෝකයක්. මට දැర్శණය වෙනවා. ඉපදුනා කියලා යාට එනවා සිතුවිල්ලක්. ඒ ආලෝකය ආස්වාදනය කරනවා. දැන් බලමු දැන් මේක විදර්ශනා ලෝකයක්. විදර්ශනා භාවනා කරන අයටම තමයි එන්නේ. හැබැයි මට ආලෝකයක් ආවක් කියලා ගත්ත තැනම දික්ටි. දික්ටි කියන්නේ වැරදි දැකීම. ඇයි? අපි මීට කලින් හොඳට පිරිසිදු කරගත්තා නම් මම කියලා කෙනෙක් නැහැ කියලා, පුච්චලයක් නැහැ, සත්‍යයක් නැහැ කියලා මට ආලෝකයක් ඉපදුනා කියලා යාට සිතුවිල්ලක් ගන්න බෑ. මට ආලෝකයක් ඉපදුනා කියනකොටම එයාට තියෙන සක්කාය දිට්ඨිය. එහෙනම් එයා කාංකා විතරණ විසුද්ධියේදී සක්කාය දිට්ඨිය අයින් කරලා නැහැ. විචිකිච්ඡාව අයින් කරලත් නැහැ. සීලබ්බත පරාමාස අයින් වෙලා නැහැ. ඒ ධර්මතා තුන අයින් වෙලා නැහැ. හැබැයි විදර්ශන ආලෝකයක්. විදර්ශනා භාවනා කරන අයට එන්නේ. ඒතර මට ආලෝකයක් ඉපදුනා කියලා ගත්තොත් දිට්ඨියක්. ඇයි? පුජ්‍යලයක් නැහෙනේ. සත්වයක් නැහැ. ජීවයක් නැහැ. මන ආලෝකයක්, ලස්සන ආලෝකයක්. ඉපදුනා කියන එනකොටම ඒ සිතුවිල්ල මානෙයි. මානෙන් එන සිතුවිල්ලක්. ඒතර බලන්න දැන් දික්තියක් තියෙනවා මානයක් තියෙනවා. ඒ ආලෝකය ආස්වාදනය කරනවා. එතනම ඉඳගෙන ඒ ආලෝකයේ දිහා හොඳට බලාගෙන ඒක ආස්වාදනය කරනවා. ඒක සතුට භුක්ති විඳිනවා. ඒක ප්‍රිය කරනවා. මහණෙනිය තණ්හාවයි. දැන් බලන්න අපි එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ, පැහැදිලි කර ගන්න ඕනේ. අපි මගද ඉන්නේ නොමගද? දැන් මග්ගම් මග්ග. මගහා නොමග. එහෙනම් අපි ඉන්නේ තාම නොමග. එයි මට ආලෝකයක් ඉපදුනා කියනකොටම සක්කාය දිට්ඨි. මට ආලෝකයක් ඉපදුන්නේ. ඒක යම් දර්ශනයක් විතරයි. ඒ දර්ශනය හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. ශණයක් තුල පැවතුනා නැති වෙලා යනවා විනාශ වෙනවා. අවසන් වෙනවා. අන්න ඒකේ අනිත්‍ය වශයෙන් දකින්නේ. වෙනස් වුණා නම් පෙරළුවා නම් විපරිණාමයක් නම් පත්කල ඒක දුක්ඛ ලක්ෂණය. ඒතරේ ආලෝකයේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන්. බෑ. තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. එහෙනම් අනාත්මයි. අන්න ආලෝකයට ඇලුම් කරන්නේ නැහැ. ආලෝකයත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා නෝනින් මෙනෙහි කරනවා නම් අපි මගට වැටෙනවා. මම පැහැදිලි කරා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කියන කාරණය. එහෙනම් ආලෝකය තුල අපි නවතින්නේ. ආලෝකය තුල මනස රඳන්නේ. එතන නවත්තන්නේ. එතකොට මට ආලෝකයක් ඉපදුනා. දැන් තව එක්කෙනෙක් එක්ක කතා කරයි. භාවනාවෙන් අවදි වෙලා භාවනාවෙන් නැකිටලා ඒ පරීක්ෂණයෙන් නැකිටලා භාවනාව කියන්නේ පරීක්ෂණය බුද්ධියෙන් කරන. ඒතර ඒක එකෙන් ඉවත් වෙච්ච වෙලාවේ තව කෙනෙක් එක්ක කතා කරනවා. මට ලස් මට ආලෝකයක් ඉපදුනා. මම භාවනා කරගෙන යනකොට මම ලස්සන ආලෝකයක් දැක්කා. ආලෝකයක් ඉපදුනා. ඒතර මට ආලෝකයක් ඉපදුනා කියනකොටම දිට්ටිනේ. ඇයි? කුජලයක් නැති බව තාම තේරුම් ගන්නෑ. තාම වැටහිලා නැහැ. අන සත්පුජ්‍යල සංඥාව තුළ හිර වෙනවා. නෑ ඒකත් යම් රූප දර්ශනයක් විතරයි. ඒතර අපි දන්නා රූපක එහෙම නැත්නම් රූප දර්ශනයක ආයශ කොච්චරයිද කියලා. චිතක්ෂණ 17යි. එහෙනම් ඒකෙත් තියෙනවා හටගැන්මක් තියෙනවා ඒකේ විනාශයක් තියෙනවා. හටගැන්ම හා විනාශය දකින්න ඕනේ. ඒකට හටගැන්මට කිව්වා උදය කියලා. විනාශයට කිව්වා වැය කියලා. අන්න අපි ඒ දර්ශනය ගන්න මනසට. මොකද්ද? උදේ වැය. අපි ඊගාවට උපදවා ගන්න ඥානය තමයි උද්‍යා ව්‍යානු දර්ශන ඥානය. උදය හට ගන්නවා. වැය විනාශ වෙනවා. දර්ශනය දකිනවා ඥානය නුවණින්. මෙන්න උද්‍යව්‍යානු දර්ශන ඥානය. මේ ඥානය අපි උපදවා ගන්න ඕනේ. ඊට කලින් අපි ඥාන දෙකක් උපදවාගෙන ආවා. ඒ විභාග කරලා පරීක්ෂා කරලා බලන්න ගත්ත තැන ඉඳලාම අපි සම්මර්ෂණ ඥානය උපදවා ගත්තා. ඒ බැලීම දර්ශනය තුළ. ඊට පස්සේ අපි ඒ විභාග කළ පරීක්ෂා කළ බැලීම තුළ අපි නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගත්තා. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියන කාරණය. ඒ නාම රූප පිළිබඳව පිරිසිදුව දැනගත්තා. අවබෝධ කරගත්තා. වටහා ගත්තා. ඒ නාම රූප පරිච්ඡේද ඥානය. අපිට ඊළඟට අවශ්‍ය වෙන්නේ උද්‍යව්‍යානු දර්ශන ඥානය. උදේ කියන්නේ හටගන්න. වැය කියන්නේ නැති වෙනවා. දැන් ඒ ආලෝකය අපි නුවණින් තව විමසන ඕන. විමසලා බලන්න. ඒක මොක කොහොම දෙයක්ද තියෙන්නේ? මොන වගේ ක්‍රියාවක්ද? කොච්චර වෙලාවක් පවතිනවද? අවසන් වෙනවද? ඔව්. දැන් ආලෝකයක් තුලසිත දැන් රඳවල මට ආලෝකයක් ඉපදුනා. ඒ සිතවිල්ල වැරදි. හොඳ ආලෝකයක් මන ආලෝකයක් මානෙ මට ආලෝකයක් ඉපදුනා කියනකොටම දිටි මන ආලෝකයක් ලස්සන ආලෝකයක් මම දැర్శණය කරගත්තා ඒතර මානෙ ඒ ආලෝකයට ඇලුම් කරනවා ඒ ආලෝකයේ ආස්වාදයේ විඳිනවා එතන මිදගෙන ඒ තණ්හාවයි ඒතර තණ්හාවයි මානයයි දිට්ඨියයි අවසන් කරන්න යන ගමනේ අපි දැන් ආයි රැඳෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ මග හා නොමග. එහෙනම් මග රැඳෙන්නේ නැතුව නොමග යන්නේ නැතුව නිවැරදි මග. එතකොට නිවැරදි මග තමයි අනිත්‍ය ලක්ෂණය අවබෝධ කර ගැනීම, දුක්ඛ ලක්ෂණය අවබෝධ කර ගැනීම හා අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම. එහෙනම් අපි නුවණින් විමසන ඒ අවස්ථාවේම එවැනි ආලෝකයක් පහළ වුණා. ඒ ආලෝකය කොහොමද ආවේ? හේතු ප්‍රත්‍යයෙන් ආවේ. හේතුන්ගෙන් සකස් වෙච්ච එකක්. මොනවාද හේතු? හේතු මනස. මනසට නේක දර්ශනය වෙන්නේ ඇස් දෙක පියාගෙන භාවනා කළා මනසට දර්ශනය වෙන්නේ. ඒතර මනසට හේතු. ආලෝකයේ රූප ධර්මයක්. ඒතර මනස ආයශ්‍යක චිතක්ෂණයයි. එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා මනස. මානසික ක්‍රියාකාරීත්වය. ප්‍රාර ආලෝකය නැමැති දර්ශනය ඒක රූපයක් රූප දර්ශනයක් ඒකට චිතක්ෂණ 17ක් ආයශ තියෙනවා චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා මේතරේ ධර්මතා දෙක මනසා මනසර දර්ශනය වෙස්සේ රූපය පිළිබඳව කොච්චර වෙලාවක් පවතිනවද? ඒ ධර්මතා දෙකේම තිබ්බද උදයක්? ඔව්. එතකොට හේතු මනස. මනසයි හේතු. ඒ මනසටනේ දර්ශනය වෙන්නේ. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. උපකාර කළා. මනස ඒ දර්ශනයට. ඒතොර හේතු ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඒකත් අනිත්‍යයි. ඒ අනිත්‍ය වෙන්නේ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙන හින්දා අනිත්‍යයි. ඒ රූපය. මනස ඒ පරීක්ෂා කළ ඒ විභාග කළ මනස ඒ රූප දර්ශනය පිළිබඳව දැනගත්ත මනස චිතක්ෂණයක් තුළ ඉපදෙබින. දැන් එතන තියෙන උදයහා වැය. හටගත්ත නැති වුණා. දර්ශනය දැක්කා ඥානය නුවණින්. උද්‍යව්‍යහන දර්ශන ඥානය. අපි මේ ඥානය උපදවා ගන්නේ නැතුව අර ආලෝක වාක්‍යයම ආස්වාදනය කර කර හිටියොත් තෘෂ්ණාව එතන ලගිනවා. තෘෂ්ණාව එතන පළපදියම් වෙනවා. තෘෂ්ණාව අපේ මනස දැහැ ගන්න. ඒක තව කෙනෙක් එක කතා කරනවා මට ලස්සන ආලෝකයක් ඉපදුනා භාවනා කරනකොට. මනා ආලෝකයක්. මානෙ. ඒතර මට ආලෝකයක් ඉපදුනා දිට්ටි. ඒතර මමද මට ආලෝකයක් ඉපදුනේ නැහැ. මනස කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක්. අපි ඒ පිළිබඳව කාංකා විතරණ විසුද්ධියේදී කතා කළා. සිත මනස විඥානය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන්. එහෙනම් නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තේ මනසේ එක චිතක්ෂණය තුළ ඇති වුණා නැති වුණා විපරිණාම වෙනස්. උද්‍යාහා වැය. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තේ මනස හටගත්තා නම් උදයයි. චිතක්ෂණයක් තුළ නැති වුණා නම් ඒ විපරිණාමය හැවත් වැයයි. ඒ දර්ශනය කරගත්තද උද්‍යව්‍යහානු දර්ශන ඥානය නුවණින්. අන්න අපි ආව ඥානෙට. අපි ආව නුවණට. අපි ආව ප්‍රඥාවට. අපි රැඳුනේ නෑ ආලෝකය තුළ. ආලෝකය මම කියලා ගත්තෙත් නෑ. මනා ආලෝකයක් කියලා ගත්තෙත් නෑ. ආලෝකය ආස්වාදනය කරන්න ගියෙත් නෑ. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක්. ඒ තුල තියෙන්නේ හටගන්න ස්වභාවයක් සහ වැය වෙන ස්වභාවයක්. එතකොට හටගන්න මනසට එක චිතක්ෂණයක් තුල හටගෙන නැති වෙනවා. ඒ දර්ශනයේ වෙච්ච ආලෝකය චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. නැති වෙනවට කිව්වා උදය ඇති වෙන නැති වෙනවට කිව්වා වැය ඇති වෙනවට කිව්වා උදය දර්ශනය කිව්වා දකින්නවට ඥානය කිව්වා නුවණ එහෙමනම් ඊගාව ධර්මතාවය තමයි ඥානය ඥානය උපක්ලේශයක් ඥානය ක්ලේශයක් වෙන්නේ කොහොමද කියලා හිතයි සමහර මේ විදර්ශනා භාවනා කරන අයටම එන ඥානයක් මේක දර්ශන ඥානයක්. හැබැයි අපි නිවැරදිව ඒ පිළිබඳවත් අවබෝධ කරගත යුතු වෙනවා. ඒකට හේතුව තමයි දහම අවබෝධ කරගන්න ඥානය ඕනේ. හැබැයි මේ ඥානය කියන එකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ස්වභාවය තමයි තේරුම් ගන්න ඕනේ. දැන් විදර්ශනා භාවනා කරගෙන යන පුච්චලයකට හොඳට පරීක්ෂා කරගෙන යන පුච්චලයකට විභාග කරගෙන යන පුච්චලයකට මේ ඥානය එනවා. මේක විදර්ශනා ඥානයි. මේක අකුසලයක් නෙමෙයි. මේක අකුසල් නෙමෙයි. මේක සුද්ධ විදර්ශනා. නමුත් අපි නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ අර තණ්හා මාන දික්ටි වල එක පැටලෙනවද කියලා. මොකද ඥානය කියන ධර්මතාවය අනිත්‍යයි. ඒකත් අස්තිරයි. ඒකත් తాවකාලිකයි. ඥානය කියන්නේ එක උපදින්නේ සිතේ. ඒකට ආයශයක චිතක්ෂණයයි. චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. එහෙනම් චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා නම් එතන තියෙන්නේ උදේ හා වැය. උදේ කියන්නේ හට ගන්නවා. වැය කියන්නේ නැති වෙනවා. ඒ දර්ශනය, ඒක දකින ඥානය කියන්නේ නුවණ. ඒ ඥානයයි අපිට අවශ්‍ය කරන්නේ. අන්න ඒ නුවණ. එතකොට යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මට දැන් ඥානය තියෙන හොඳට විදර්ශනා ඥානය. මට තියෙනවා කියලා ගන්නකොටම දිටි. එක සංස්කාරයක් එක සිතුවිල්ලක් විතරයි. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන ධර්මතාවයක් විතරයි ඒක. එහෙනම් මට දැන් හොඳට මට ඥානෙ තියෙනවා විදර්ශනා ඥානෙ. තියෙනවා කියලා ගන්නකොටම දිටි. කෙනෙක් එක කතා කරනවා. මම දැන් බය නැහැ. මට හොඳට ඥානෙ මෙහෙවන්න පුළුවන්. මනාලෙසම ඥානය මට ක්‍රියාත්මක වෙනවා. මානය. ඒ ඥානයට ඇලුම් කරනවා. ඥානයට ඇලුම් කරනවා. ඒ ආස්වාදනය කරනවා. ඒට ප්‍රිය කරනවා. තණ්හා. ඒතර බලන්න මේ ඥානයත් උපක්ලේශයක් වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ ධර්මතාවෙන් හරි සියුම් ධර්මතාවයන්. මේ සියුම් ධර්මතාවයන් තුල තමයි අපි ක්ලේශයන්ට නැවත නැවත අහුවෙන්නේ. එතකොට තණ්හාව කියන්නේ ක්ලේශයක්. මානෙ කියන්නේ ක්ලේශයක්. දිට්ඨිය කියන්නේ ක්ලේශයක්. අන්න තේරුම් ගත යුතුයි. එතකොට මට ඥානෙ උපදුනා කියනකොටම දිට්ඨි නෑ මට ඥානයක් උපදුන්නේ. සිතුවිල්ලක් විතරයි. ඥානය කියන්නේ සිතුවිල්ලක්, නාම ධර්මයක්. මානසේ සකස් වෙන්නේ. ඒකට අවශ්‍යක චිතක්ෂණයයි චිතක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙනවා. එහෙනම් චිතක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒක නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය නම් යම් දෙයක් දුකයි. දුක්ඛ ලක්ෂණය. ඇයි දුකයි කිව්වේ? නිරන්තරයෙන් පෙලීමක් තියෙන පීඩාවක් තියෙන. ඒක නැවත නැවත ඇති කරගන්නත් සිත උනන්දු වෙනවා. සිත මෙහෙවනවා. එතකොට ඒ සඳහා උනන්දුවක් ඇති වෙනවා නම් ඒ සඳහා සිත මෙහෙවනවා නම් එතන තියෙන ප්‍රිය ස්වභාවයක්. ඇලුම් කරන ස්වභාවයක්. ඇලුම් කරන ස්වභාවයක් තියෙනවා නම් එතන තියෙන තණ්හාව. එහෙනම් තණ්හා මාන දික්ටි වලට නොවැටි ඒ ඥානය කියන ඒ නාම ධර්මයක් සිතුවිල්ලක් හැටියට තේරුම් අරගෙන ඒ සිතුවිල්ලත් ප්‍රත්‍යයෙන් උපන්න ධර්මයක් හැටියට ප්‍රත්‍යයෙන් උපන්න කිව්වේ. මනසනේ මුල්ලුනේ. අර පරීක්ෂණේ උපකාර කරා. විදර්ශනා භාවනා. ඒ පරීක්ෂණේ උපකාර කළා මනස හේතු හේතු ප්‍රත්‍යයෙන් එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් උපන්නන යම් කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතු ප්‍රත්‍යයෙන් උපන්න යම් ධර්මයක් නැත්නම් ඒක දුකක් තමාගේ වශයෙන් පවත්වන්න බෑ ඒ චිත්තක්ෂණය තුළ ඉපද බින්දිනවා තමාගේ වශයෙන් පවත්වන්න බෑ එහෙනම් අනාත්මයි අන්න යම් කිසි කෙනෙක් නිවැරදි මඟට බහිනවා ආ ඥානය අනිත්‍යයි චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ආයි නැවත ඥානීය පදරන ආයි චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ඒතර ඉපදිනාට කිව්වා උදේ කියලා බිඳිලා අවසන් වෙනාට කිව්වා වැය කියලා. ඒ දර්ශනය ඒ දකින්නවද? ඒක දර්ශනයයි. ඒතර උද්‍යා ව්‍යාණු දර්ශන අන්න ඒ ඥානයයි අවශ්‍ය කරන්නේ අපිට. අර විදර්ශනා භාවනාව තුළින් ඒ පරීක්ෂණය තුළින් ඒ සොයා බැලීම තුළින් අපි උපදවාගත යුත්තේ ඥාන. අර තණ්හා මාන දික්ටි වලට නොවැටියන්න ඕනේ. මොකද තණ්හා මාන දික්ටි කෙලස් නිසා. කෙලස් වලින් ගලවන්න අපි යන්නේ. මොකද කෙලස් ක්‍රියාත්මක වෙනවා නම් එතන තියෙන්නේ සසර. කෙලස් ක්‍රියාත්මක නොවන තැන තමයි නිවන. රහතන් වහන්සේට තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේට මානයක් නැහැ. රාතන් වහන්සේට දික්තියක් නැහැ. එහෙනම් යම්කිසි කෙනෙක් විදර්ශනා ඥානයක් උපදවාගෙන ඒ විදර්ශනා ඥානය මට දැන් උදට විදර්ශනා ඥානය තියෙනවා කියනකොටම දික්ටි වැරදි දර්ශනයක් වැරදි දැකීමක්. ඇයි? පුච්චලයක් නැහැ සත්‍යයක් නැහැ ජීවයක් නැහැ සංස්කාරයක් හටගත්තා සිතවිල්ලක්ම හටගත්තා. ඒ සිතවිල්ල තියෙන්නේ හටගන්න ස්වභාවයක්. ඒකට කිව්වා උදේ කියලා. ඒ සිතවිල්ල චිතක්ෂණයක් තුල වෙනවා නැති වෙනවාට කිව්වා වැය කියලා ඒ දර්ශනය කරගත්තද දැක්කද ඒක දර්ශනයයි ඥානය නුවණින් අන්න උද්‍යව්‍යානු දර්ශන ඥානය උපදවා ගන්නවා අපි තණ්හා මාන දිට්ඨිය අයින් කරලා මොකද තණ්හා මාන දිට්ඨිය එක පැටලුනොත් අපි නැවත සසරට වැටෙනවා නොමගට වැටෙනවා එනිසා බුදුරජාන් වහන්සේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ මෙන්න මේවට අහුවෙන්න එපා කියන කාරණේයි පැහැදිලි කරන්නේ. එහෙනම් අපි දර්ශනා භාවනා කරන කෙනෙකුට හොඳට එනවා ඥානෙ. හොඳට දර්ශනා කරන්න පුළුවන්. හොඳට බෙදන්න පුළුවන්. හොඳට විභාග කරන්න. හොඳට පරීක්ෂා කරන්න. හොඳට වෙන් කරන්න පුළුවන් යාට. ඒ පිළිබඳව අතිශය තීක්ෂණ ඥානයක් තියෙනවා. ඒ ඥානෙ ඉතා වේගෙන් ඒ ධර්මයන් කෙරෙහි මෙහෙවනවා. අන්න යනු එයා රැවටෙනවා. මට ඥානෙ උපදුණා කියලා. මම ඥානෙ උපදවා ගත්තා කියලා. ඒතර මට කියනකොටම දිට්ටි ආ මට හොඳට ඥානෙ. මනාලෙස මගේ ඥානෙ පිහිටලා මානෙ අන්න ඇත් එක කතා කරනවා. ඒ ඥානයට ආස්වාදනය කරනවා, ඇලුම් කරනවා, ප්‍රිය කරනවා. තණ්හා. එහෙනම් මේවට නොවැටියන්ට ඕනේ. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන මේවට නොවැටි යන ආකාරය. ඊගාව ධර්මතාවය තමයි ප්‍රීතියක් වෙනවා. හැබැයි මේ වෙන්නේ මේ විදර්ශනා භාවනා කරන අයට විතරයි. අනිත් අය ඔය එදා එදිනෙදා ප්‍රායෝගික ජීවිතේ ලබන ප්‍රීතිය නෙමෙයි මේ. ඒක විදර්ශනා භාවනාව තුළින්ම ඒ පරීක්ෂණය තුළින්ම ඇතිවෙන ප්‍රීතියක් සතුටක්. නිරන්තරයෙන් ලොකු තෘප්තියක් එනවා. සතුටක් එනවා. මට දැන් හොඳට භාවනා කරන්න පුළුවන්. ඒතර ප්‍රීතිය මට කියලා ගත්තොත් දිට්ඨියක්. එයි. සක්කාය දිට්ඨිය තුල ඉඳගෙනයි ප්‍රීතිය භුක්ති විඳින්නේ. මමනේ ප්‍රීතිය භුක්ති විඳින්නේ. එයාට සක්කාය දිට්ඨිය. එහෙනම් ප්‍රීතිය භුක්ති විඳින කෙනෙක් නැහැ සිතුවිල්ලක් විතරයි. සිත තුළ හටගන්නේ සොම්නස්. එහෙනම් ඒ සොම්නස් සහගත සිතුවිල්ල චිතක්ෂණය තුළ ඇති වෙලා නැති වෙනවා. හට ගන්නව හට ගන්න ශරණින් නැති වෙනවා. එහෙනම් ඒ යම් කිසි කෙනෙක් කියනවා මම නම් දැන් හරි සතුටින් ඉන්නේ. මොකද මට දැන් භාවනා කරලා මට දැන් මේ සංස්කාරයන් පිළිබඳව හොඳට අවබෝධයක් තියෙනවා. ඒතර මට කියලා ගන්නකොටම දිටි මට මන අවබෝධයක් තියෙනවා. මට දැන් ලොකු සතුටකින් මම ඉන්නේ. මානය ඒ සතුටට ඇලුම් කරනවා. ආසා කරනවා ප්‍රිය කරනවා. තෘෂ්ණාව. ඇලෙනවා සිත Taman දන්නේ. අන Tamanට භාවනා කරන්න පුළුවන් කියලා Taman හොඳට භාවනා කරනවා කියලා මනාලෙස භාවනා කරනවා කියලා මාන්නයත් ඇති කරගෙන මම භාවනා කරනවා කියලා දික්තියත් ඇති කරගෙන ඒ භාවනාවට ඇලුම් කිරීම වශයෙන් තෘෂ්ණාවත් ඇති කරගෙන රහතන් වහන්සේ කෙනෙක් වෙන්න යන ගමනේ අතරමඟ හිර වෙනවා. ඒවා කෙලෙස්. තණ්හාවත්, මානයත්, ditthiyat. රහතන් වහන්සේට තණ්හාවක් නැහැ, මානයක් නැහැ, ditthiyat නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ තණ්හාවත් මානයත් ditthiyat අයින් කරගෙන ගමනට අවතීර්ණ වෙන්න. දැන් එතන තියෙන්නේ නිවැරදිව දකිනවනම් උදේ වේ. හට ගන්නව නැති වෙනවා. දර්ශනය දකිනවා ඥානය නුවණින්. අන්නේ ඥානය උපදවාගෙන සතුටක් ලබන්න. ඔව්. හැබැයි මම මට නෙමෙයි මේ ඥානය. උදේව්‍යානු දර්ශන ඥානයත් මට නෙමෙයි. උදේ කියන්නේ සිතුවිල්ලක්. වැය කියන්නේ සිතුවිල්ලක්. හට ගන්න සිතුවිල්ලට උදේ කිව්වා. නැති වෙන සිතුවිල්ලට වැය කිව්වා. හට ගන්න සිතුවිල්ලට උදේ නැති වෙන සිතුවිල්ලට වැය කිව්වා. ඒ දකින්නවද ඒ දර්ශනය ඥානීය නුවණින් අන්නේ ඥානි උපදවා ගන්නට උද්‍යව්‍යහනි දර්ශන ඥානි ඒතර අපිට මීට කලින් අපි ඥාන උපදවාගත්ත සම්මර්ෂණ ඥානි නාම රූප පරිච්ඡේද ඥානි ඊළඟට අපි දැන් උද්‍යව්‍යහනි දර්ශන ඥානය උපදවන්නේ එහෙනම් තණ්හා මාන දික්ටි වලට නොවැටියන්න ඕනේ අන්න යම් කිසි කෙනෙක් ඒ ආකාරයෙන් මම කියලා ගන්නෙත් නැත්නම් මාණයෙන් ගන්නෙත් නැත්නම් ඒ සතුටට ප්‍රීතියට ඇලුම් කරන්නෙත් නැත්නම් ඒකත් අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයක් හැටියට දකිනවා නම් චිතක්ෂණ දෙකක් තුල ඇති වෙන්නේ එක චිතක්ෂණයයි නැති වෙන්නේ එක චිතක්ෂණයයි හට ගන්න ෂණයෙන් නැති වෙනවා එහෙනම් උදයටත් එක චිතක්ෂණයයි වැයටත් එක චිතක්ෂණයයි චිතක්ෂණ දෙකක් තුල ඇති වෙලා නැති වෙනවා. දේවය. එතනම අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. එතනම අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. එතකොට තණ්හා මාන දික්ටි කියන ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවා නම් ඒ සිතුවිල්ල තුල එතන නොමග. එහෙනම් උද්‍යව්‍යානු දර්ශන ඥානය උපදවාගත යුතු ඥානය උද්‍යව්‍යහනි දර්ශන ඥානය එහෙනම් ප්‍රීතියත් අනිත්‍යයි. සනයක් තුල ඉපද බිඳෙනවා විපරිණාමයි නැවත නැවත උපදවා ගන්න සිත පෙළනවා පීඩාවටපත් කරනවා ඒක දුකයි තමාගේ වශයේ පවත්වන්න බෑ එයි තමාගේ වශයේ පවත්වන්න බෑ චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා ඒක ස්වභාවයක් ඒ ධර්මතාවයන්ගේ නාම ධර්මයන්ගේ ස්වභාවය චිතක්ෂණයක් තුළ ඉපද බිඳීම. රූප ධර්මයන්ගේ ස්වභාවය චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳී. අන්න යම දකින්ව නිවැරදිව. එහෙනම් අපි ඒට ඇලුම් කරන්නෙත් නැහැ. ඒට ආශා කරන්නෙත් නැහැ. ඒට ප්‍රිය කරන්නෙත් නැහැ. ඒ ප්‍රීතියේ යථා ස්වභාවය දකින්නවා. වැය ස්වභාවය දකින්නවා. උදේ ස්වභාවය දකින්නවා. ඒ අනුව අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. දුක්ඛ ලක්ෂණය නැවත නැවත පෙළීම පීඩාවටපත් කිරීම දුක්ඛ ලක්ෂණය. අන දුක්ඛ ලක්ෂණය ගන්න. ඒ වගේම තමාගේ වශයේ පවත්වන්න බෑ ප්‍රීතිය. මොහොතින් නැති වෙනවා. එහෙනම් අනාත්මයි. අනේ යම් කිසි කෙනෙක් ඒ ප්‍රීතියත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා යම් කිසි කෙනෙක් හොඳට පරික්ෂා කරලා හොඳට තේරුම් අරගෙන හොඳට අවබෝධ කරගෙන ඒකත් මනසින් අයින් කරනවා. ඒ තෘෂ්ණාවත්, ඒ මානයත්, ඒ දිට්ඨියත් මනසින් අයින් කරගෙන යා උද්‍යව්‍යහනු දර්ශන ඥානෙ උපදවා ගන්න. ඊගාව එක තමයි පස්සද්ධි කියලා කියනවා. පස්සද්ධි කියන්නේ විදර්ශනා භාවනා කරන කෙනෙකුට එනවා නිරන්තරයෙන්ම කාය චිත්ත දෙකේ කයේ හා සිතේ එනවා සැහැල්ලු බවක් පස්සද්ධි කියන්නේ සැහැල්ලු බව, සංසිඳීමක්. ශරීරයේ සැහැල්ලු බවක් එනවා. මොකද අර ඕලාරිකව ගොරෝසුව කෙලෙස් හටගන්නේ. අකුසල් සිතුවි අකුසල් වලට කොහොමත් යන්නේ. ඒවා අකුසල් නෙමෙයි. අකුසල් වලට කොහොමත් යන්නේ. විදර්ශනා භාවනා කරන කෙනෙක් සුද්ධ විදර්ශනා කරන කෙනෙක් අකුසල් වලට කොහොමත් යන්නේ. න අකුසල් කරෙන්නේ හැබැයි ඒ අකුසල් නොකිරීම නිසා එයාට කයට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. මොකද එයාගේ කය සංවරයි. එයාගේ වචනය සංවරයි. ඒතර මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. අද චිත්ත විවේකයක් දැනෙනවා. මනස සංවරයි. ඒතර මේ ద్వාරත්‍රය සංවරයි. සැහැල්ලු බවක් එනවා. උදට විදර්ශනා භාවනා කරන කෙනාට කය සැහැල්ලුයි. හැබැයි යම් වෙලාවක හිතනවා නම් එයා මට දැන් මේ භාවනා කළා මට දැන් මගේ කයත් සිතත් සැහැල්ලුයි. දැන් මගේ කයත් සිතත් සැහැල්ලුයි. දැන් එහෙම ගන්නකොටම දිට්ටිනේ. මගේ කය. එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. මගේ කය කියලා ගන්න බෑ. ඇයි? මම කියලා කෙනෙකුත් නැති නිසා. යමෙක් කියනවා නම් මගේ කයත් සිතත් සැහැල්ලුයි කියලා එයා දික්තියක ඉඳන් කතා කරන්නේ. භාවනාවෙන් නැකිටලා අනිත්‍යත් එක්ක සාකච්ඡා කරනවා. මට නම් දැන් හොඳට සැහැල්ලුව දැනෙනවා. මට කයත් සිතත් හොඳට සැහැල්ලුව මට හොඳට දැනෙනවා. ඒ කතා කරන්නේ මානෙ. මානයක් තියෙනවා. මනාලෙස මගේ කය සැහැල්ලුයි. මනාලෙස මගේ සිත සැහැල්ලුයි. හිතනකොටම මානෙ. ඒ සැහැල්ලුවට ඇලුම් කරනවා. ඒ කාය චිත්ත දෙකේ පවතින සැහැල්ලු බව, ලිහිල් බව ඒකට ඇලුම් කරනවා, ප්‍රිය කරනවා. ඒ තණ්හාවයි. බලන්න මේ සියුම් ලෙස එන තණ්හා මාන දිට්ටි බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න අවබෝධ කරගන්න පැහැදිලි කරන ආකාරය. සියුම් ලෙස එන්නේ. අර ඕලාරික වෙනේව අපි නවත්තගෙන ආවේ. චිත්ත විසුද්ධියෙන්, ditthi විසුද්ධියෙන්, කක්කා විතරණ විසුද්ධියෙන් අපි ඒවා නවත්තගෙන ආවේ පාලනය කරගෙන ආවේ. හැබැයි සියුම් ලෙස එනවා. මේ සියුම් ලෙස එන උපක්ලේශයන් අපි හඳුනා ගන්නට ඕනේ. එහෙනම් ඒ කයේ සිටේ. ତර කයේ අනිත්‍ය ස්වභාවයක් තියෙනවද? ඔව්. කොහොමද? කය චිතක්ෂණ 17ක් තුළ උපදන ධර්මතාවයක් සතර මහා ධාතුන්. චිතක්ෂණ 17ක් තුළ උපදිනවා. උපදිනවට කිව්ව උදේ. චිතක්ෂණ 17ක් ඇතුළත බිඳිලා අවසන් වෙනවා ඒකට කිව්ව වැය කියලා. ඒතර කය පිළිබඳව මම කියලා ගන්නෑ අපි දන්නවා සතර මහා ධාතුන්ගේ නිර්මාණයක් කියන්නේ. ඒකේ උදය දකින්නවා ඒකේ වැය දකින්නවා. චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. දර්ශනය දකින්නවා. ඥානේ නුවණින්. අර තණ්හාමාන දික්ටි වෙනකොට අපි උපදවා ගන්න උද්‍යව්‍යානු දර්ශන ඥානය. අන්න යම් කිසි කෙනෙක් ඒකට අහු වෙන්නේ නැහැ. පස්සද්ධියට අහු වෙන්නේ. ඒ පස්සද්ධියට අහු වෙන්නේ නැතුව එයාගේ මනස ගන්නව නිවැරදි මගට. නම කියන්නේ. නිවැරදි මගට ගන්න. ඒතර නිවැරදි මග තමයි මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය. නම කියන්නේ නැතුව නිවැරදි මගට ගත්ත මනස. එහෙනම් තව ධර්මතා තියෙනවා හයක්. ඒ ධර්මතා හය අපි ඊළඟ දේශනාවේදී सिद्ध කරනවා. මේ උපක්ලේශයන් පිළිබඳව ඒ උපක්ලේශයන්ට අහු නොවි ඒවෙන් ගැලවිලා අපේ මනස අයින් කරගෙන නිවැරදිව ඥාන ටික උපදවාගෙන අරිහත්ත්වයට දක්වා යන ආකාරය අපි ඉදිරි දේශනාවලදී පැහැදිලි කරනවා